ජනාධිපති ලේකම් කාර්යාලය පූජ්‍ය අක්විමන දානතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සභාපති සිංහල රාවය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගව සම්පත සුරැකීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ විසින් අධිකාර ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කර සුදුසු පියවර ගැනීමට ඉදිරි කාලය තුලදී කටයුතු කරන බව ඒ සඳහාම කටයුතු මෙහෙවන බවත් ගෞරවපූර්වකව සඳහන් කරනු කැමැත්තෙමි. මෙයට ශාසනය ලැබී ජනාධිපති ලේකම් රන්ර දිසානායක ජනාධිපති ලේකම් වෙනුවට. ඉතින් මේ ලිපිය අපි පිළිගත්තා.